හිතන්න අපි යම් ක්‍රියාවක් කරනකොට ඒ ක්‍රියාවෙන් අපි මරණය දක්වා කිට්ටු වෙලා ඉවරයි. ඊළඟට තියෙන ක්‍රියාව කරන්න යන්නේ ඒකත් මරණයට කිට්ටු වෙවි ඉවර වෙන ස්වභාවයෙන්මයි. ඊළඟ ක්‍රියාවක් තවත් වේ නම් ඊට පසු ක්‍රියාවක් වේ නම් ඒ කායික වාචසික මානසික සියලු ක්‍රියා මරණය කරාගෙන යන ක්‍රියා සමුදායක එක අවස්ථාවක් විතරයි. ජීවිතේ මේ වගේ ඇදී ඇදී ඇදී ඇදී මරණයට යනවා. මරණයෙන් කෙලවර වෙනවා. මරණයට යොමු වෙලා තියෙනවා. මරණය හා බද්ධ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ ඉස්මතු කරලා පෙන්වූ ආර්ය සත්‍යය ඉස්මතු කරලා පෙන්වුව මේ නොවෙනස් වෙන ස්වභාවය අපේ ජීවිතයට ගලපගෙන බලන්න මේ විදිහට සිහිය උපදින වෙලාවකදී හිතන්න ඔබත් පුරුදුවන්න මරණයට කිට් වෙන හැම මොහොතක් පාසාම අපි අකුසල් පුරව ගන්නවා නම් කුසල් අතාරිනවා නම් ඒක අපේ අවැඩ පිණිස හේතු වෙනවා. එතකොට අපි මරණයක් ගැන හිතන්නේ ඍණවාදී ආකල්පයකටද නැහැ. අපි මරණය ගැන හිතන්නේ ඊතා වටිනා ආකල්පයකට. ඒ තමයි නිරන්තරයෙන් කුසල් දහම් තුල සිත රඳවා ගැනීමට නිවන අරමුණු කර ජීවත් වීමට මෙලවත් පරලොවත් කුසලයෙන් බලවත් කර ගැනීමට නිවන දක්වාම කුසලයේ ආරක්ෂාව සලසා ගැනීමට නිවන දක්වාම මේ ධර්මයේ මනාව පිහිට පිළිසරණ හාත්පසින් ලබා ගැනීමට ආන්න අර විදිහට මරණය සිහි කිරීම ඉතා වැදගත් වෙනවා. අන්න ඒ නිසා හැකි හැකි පමණ කුසල් කිරීමට පුරුදුවන්න. සමහර විට ක්‍රියාවෙන් ක්‍රියාවට මරණයට ඇදලා යන ස්වභාවයට සිහිය පිහිටවා ගන්න බැරිව ඉඳී. නමුත් අපිට හොඳ දේවල් කරන්න ඕනි. පින් කරන්න ඕනි. කුසලයට අනුගත වන ක්‍රියා කරන්න ඕනි. වාචසික ක්‍රියා කියන්නේ වචනෙන් කතා කරන ස්වභාවය. කුසල් සහිත වචන කතා කරන්න ඕනි. කුසල් සහිත ක්‍රියා කරන්න ඕනේ. කුසල් සහිත සිතිවිලි හිතන්න ඕනේ. මේ සඳහා එවැනි සිහියකුත් පවත්වා ගන්න බැරි නම් යම් ප්‍රතිපදාවක් දවසේ හදාගෙන ඒ ප්‍රතිපදාව කරන්න කෙරෙනවද කියලා විමස විමස කරන්න පුරුදු වෙන්න ඕනේ. මනා කොට බැලුවොත් තේරෙයි ප්‍රතිපදාවත් හරින්න බෑ. හේතුව අපිට මරණය අත්හරින්න බැරි නිසා. ඔබට යම් විදිහකින් මේ මරණය අත්හරින්න පුළුවන් නම් ආන්න උදාට ඔබට ප්‍රතිපදාවත් හැරලා ඉන්න පුළුවන්. මහා සම්පatti සම්පත්තා යථා සත්තා මතා ඉද තථා අහං මරිස්සාමි මරණම් මම හිස්සති. මේ ලෝකයේ මහා සම්පත්තියට පැමිණි සත්වයෝ ඉන්නවා. ඒ සියලු අය මරණයට පැමිණියා. බුදු පසේ බුදු මහරහත් ආදී සියලු මහා සම්පත්තියට පැමිණි උතුමන් වහන්සේලා පිරිනුවන් පෑවා. බ්‍රහ්ම රාජවරු, දෙවිවරු, සක්දිවිඳු කවදා හරි ඒ තනතුරු වලින් පහ වෙලා යනවා. ඒ වගේම මහා රාජ්‍යවරු රජවරු අද නැහැ. අද ඉන්න මහා ජනපතීන් තව ටික කාලයකදී නෑ. ඒ මහා සම්පත්තියට පැමිණි සියලු සත්වයෝ මරණය කරා යනවා. එපරිද්දෙන් මමද මරණයටපත් වෙනවා. මට මරණයක් තියෙනවා. බලන්න මේ ස්වභාවය ඍණාත්මකද? ඒ ස්වභාවය ඍණාත්මක නම් මේ ලෝකේ පැවැත්ම ධනාත්මකද? මේ ලෝකේ පැවැත්ම සියල්ල නැසෙන සුළු ස්වභාවයෙන් අවසන් වෙලා යනවා. ඒ නිසා ඊතා ධනවත් වූ ඊතා ධනාත්මක වූ සත්‍යයේම පිහිටන මේ මරණය පිළිබඳ සිතීම බලවත්ව තියාගන්න ඕනේ. ඒ බලවත්ව මරණය පිළිබඳ තියාගන්න කෙනාට අත්හිත පරහිතකාරිතාවයේ මනාකොට යෙදෙන්න පුළුවන්. එයා නිකං කාලය ගත කරන්නේ නැහැ. නිකරුණේ කාලය ගත කරන්නේ නැහැ. එයා දන්නවා ඒකාන්තයෙන් මේ ජීවිතය මරණයක් කරා යන නිසා බොහෝ වගකීමෙන් මං කටයුතු කරන්න ඕනේ. කෙටි කාලයක් තුළ මට උරුම වෙලා තියෙනවා විශාල වගකීමක්. මේ ලෝකේ මට කන්න දුන්නා. අඳින්න දේවල් හදලා දුන්නා. මේ ලෝකේ ගොවියාගේ පටන් කර්මාන්ත කරන ඒ ව්‍යාපාර කරන ඒ වගේම නොයෙක් වෘතීන් කරන සියලු දෙනා මට සේවය පිණිස පහසුව හදලා දුන්නා. ඒ ලෝකේට ණය වෙන්න මං හොඳ නෑ. ඒ ලෝකේට කුසල් සිතින් සේවය කරන්න මං කැප වෙන්න ඕනේ. මුදල් සෙවීම කරන අතරේදී තමාගේ හිත පිනිස ඒ මුදල් යොදවා ගන්න. ගොඩක් හිතන්න ඕනේ. කන බොන එක නෙවෙයි තමාගේ හිත පිනිස මුදල් හෙවීම කියන්නේ. කෑම තුල අර්ථයෙන් ආහාර වේලක් ගන්න එක තමාගේ හිත පිනිස පවතින එකක්. ලස්සන්ට ලස්සන්ට අඳින එක නෙවෙයි තමාගේ හිත පිනිස සේවය කරගන්නවා කියලා කියන්නේ. ඒ ඇඳුමේ අර්ථය දැනගෙන ඒ ඇඳුම පරිහරණය කරන එක තමයි තමාගේ හිත පිණිස ජීවත් වෙනවා කියලා කියන්නේ. ලස්සන නිවාසයක් හදාගෙන සැපසේ ඉන්න එක නෙවෙයි. තමාගේ හිත පිණිස ගත කරනවා කියලා කියන්නේ. බොහොම පහසුවට කුසල්සිත ඇති වෙන පරිදි ඒ නිවාසය පවත්වා ගනිමින් ඒ නිවාසයේ අර්ථය දැනගෙන පරිහරණය කිරීම තමයි තමාට හිත පිණිස ජීවත් වෙනවා කියලා කියන්නේ. මේ ලෝකේ යමක් තමා ව්‍යවහාර කරනවද? තමාගේ සැපේ පිණිස පවත්වනවද? ඒ සියලු දේ හැකි පමණින් කුසල් සිතින් පරිහරණය කරන්න අපිට ලොකු වගකීමක් තියෙනවා. අන්න ඒක තමාගේ හිත පිණිස පවතිනවා. ලස්සනට අඳින්න එපා කියලා කියලා නැහැ. ප්‍රණීත ආහාර ගන්න එපා කියලා නැහැ. ලස්සන නිවාසවල ඉන්න එපා කියලා නැහැ. ලස්සනට තිබෙන පරිහරණ උපකරණ පරිහරණය කරන්න එපා කියලා නැහැ. ඒ සියල්ලෙහිම අර්ථය දැනගත්ත ශ්‍රාවකෙක් තමයි ඒව පරිහරණය කරද්දී කුසල් වඩන්නේ. ආන්නේ කුසලයෙන් මේ ලෝකේ පරිහරණය කරනවා නම් එයාට නිරන්තර කුසල සම්පත් සහිත ජීවිතයක් හිමි වෙනවා. ඒ ශ්‍රාවකයා මරණයට බය නැහැ. මරණේ සිහි කරද්දී පවා සතුටක් දැනෙනවා. මම නිවැරදි වේ කරා යන කෙනෙක්. නිවැරදිව වගකීමෙන් කටයුතු කරන කෙනෙක්. මාත් සමග නිතර භාග්‍යතුන් වහන්සේගේ ඒ ශාස්තෘත්වයේ පවතිනවා. මාත් සමග නිතර භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිනවා කියලා. මේක නේද ඇත්ත? මේ ඇත්තෙන් පරිබාහිරව ගත කරන සෑම මොහොතකම බාහිර ලෝකේ නිසා අනවශ්‍ය විදිහට කෙලෙස් උපදින්නේ නැද්ද බලන්න. අපි අඳින ඇඳුමක් නිසා එහි වර්ණ ආදී දේවල් වලට අනුන් අඳින ඇඳුමක් නිසා එහි වර්ණ ආදී දේවල් වලට රාග දේශ මොහ උපදවනවා නම් ඒක කෙලෙස් සහිතයි. එය මරණයට දුක් සහිත දෙයක් එකතු කරගත්තා වෙනවා. ඒ ආකාරයෙන් සියලු දේ සම්බන්ධයෙන් අවධානයෙන් වගකීමෙන් අපි කටයුතු කරේ නැත්තම් මේ කෙලෙස් වලින් වැටකන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා මරණය සිහි කිරීම කුසල් උපදවා ගැනීම කියන උතුම් කාරණය පිණිසම පවත්වා ගන්න. ඒකයි මරණය සිහි කරන කෙනා ප්‍රමාදයට යනවා කියලා කිව්වේ. මරණය සිහි කිරීම අප්‍රමාදයේ පිණිස හේතු වෙනවා කියලා කිව්වේ. ඔබට මේ අප්‍රමාදයට පැමිණෙන්න මේ ලෝකයේ තියෙන මිත්‍යාව බාධාවක් නම් ඒ මිත්‍යාව ගලවලා ජීවිතය ගැන සිහියෙන් නුවණින් අවදිමත්ව බලන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගකීම ඔබට තියෙනවා. ඒ වගකීමෙන් මොහොතක් හෝ ඔබට බැහැර වෙන්න බෑ. ඇයි මොහොතක් පාසා ඔබ මරණයත් සමග සිටින නිසා මේ ලෝකේ කෙලස් දායාද කරගෙන හිතන පතන අය ඉන්නවා. ආන්නේ අය හිතන පතන ක්‍රියා කරන විදිහට ඔබ හිතන්න පතන්න ක්‍රියා කරන්න එපා. මේ ලෝකයේ පිළිබඳ වගකීම අත්හැරලා පරිසරයට ආදරයක් නැති රටකට ආදරයක් නැති ඒ වගේම ගෙදරදර ජීවත් වෙන කෙනෙකුට ආදරයක් නැති සමාජයේ ජීවත් වෙන හුදු මහත් සත්ත්ව ප්‍රජාවට හුදු මහත් මිනිස් ප්‍රජාවට ඒ වගේම සියලුම ලොකු කුඩා සත්වයන්ට ආදරයක් නැති, කරුණාවක් නැති, මෛත්‍රියක් නැති මේ ලෝකයේ ස්වභාවය අත්හැරලා මරණය කරා යන ඔබ හාත්පස ගුණධර්ම වලින් වඩාගත් ජීවිතයක් ඇති කරගන්න බලන්න. මේකට කොහේවත් තියෙන පරිසරයක් බාධාවක් නෙවෙයි. සියලු පරිසරවල ඒ කුසල දහම් උපදවන්න පුළුවන්. ඒකට නිසි මාර්ගයක් නිසි වැඩපිළිවෙලක් ඒ වගේම නිසි ප්‍රතිපදාවක් නැති හින්දා තමයි අකුසලයේම ගිල්ල ජීවිත සකස් කරගෙන ඉන්නේ මේ ලෝකයේ බොහෝ අය මේ ධර්මය මේ ජීවිතයෙන් බැහැර වූ දෙයක් කියලා සමාජගත කරලා තියෙනව නේද? කොච්චර මුලාවක්ද බලන්න. ඒ තමයි සංසාරයේ යන්න කැමති අය අකුසල් නිසා සිතන ක්‍රමය. යමෙක් මේ ධර්මයේ පුරුදු කරන්න බෑ කියලා කිව්වොත් ඔහු කෙරෙහි කල්පනා කරන්න. මේ සංසාරයේ යන්න කැමති හිතක් නිසා හිතේ උපදින කෙලෙස් කියලා. කෙනෙක් යහපතක් කරනකොට කුසල් දහම් වඩනකොට හිතන්නේ මෙයානම් සංසාරයෙන් නිදහස් වීම පිණිසම උනන්දු වෙන කෙනෙක් කියලා. තමා කෙරෙහි අනුන් කෙරෙහි කුසලයේ අකුසලයේ ආකාරයෙන් බලනකොට අපි අපේ ජීවිත සාර්ථක කර ගැනීම සඳහා ඒ කුසල් සම්පත් භාවිතා කරන ආකාරය ගැන මනා වටහීමකටපත් වෙනවා. යම් කටයුත්තක් කරනකොට ඒ කටයුත්ත ඔස්සේ කුසලයක් වඩන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් බාහිර කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් ඒ කටයුතු ඔස්සේ කුසල් වඩන ආකාරය හරි දකිනවා නම් ඒ ක්‍රමයේ ඔස්සේ තමාට යන්න පුළුවන් අන්න ඒකයි ධර්මයේ අසුරු කරද්දී මේ බෙදීම හොඳට කරගන්න පුළුවන් ජීවිතේ පුරා ප්‍රතිපදාව අත්හැරලා එක මොහොතක් මින් පස්සේ ඉන්න හිතන්න එපා මොකද සෑම මොහොතම ෂණේ ෂණය මරණය කරා යන නිසා පවාත දීප තුල්්‍යාය සායු සම්තතියක්ඛයන් පරූපමාය සම්පස්සං භාවයේ මරණස්සති ප්‍රචණ්ඩ වාතයේ හමනා තැනක දල්වන ලද පහනක් මෙන් හීන භාවයට යන ආයු සංස්කාර සහිත මේ ජීවිතය ඒ අන්‍යයන්ගේ මරණය උපමා කොට බලමින් අපි මරණානුස්සති භාවනාව කළ යුතුයි. මහා සම්පatti සම්පත්තා යථා සත්තා මතායිද තතහා අහං මරිස්සාමි මරණං මම හෙසති යම්සේ මේ මිනිස් ලොව මහා සම්පත්තියෙන් ආඩ්‍ය වූ සත්වය මලාහුද එමෙන්ම මමද මිය යන්නෙමි මරණය මටද වන්නේය. උප්පත්තියා සහේවේදං මරණං ආගතං සදා මරණත්ථායෝ කාසං වදකෝ වියේ සති මේ මරණය උප්පත්තිය හා කැටුවම ආයේය. එබැවින් මරණය සියලු කල්හිම වදකයෙකු මෙන් අවකාශයේ සොයන්නේය. ඊසකං අනිවත්තන්තං සතතං ගමනුසුකං ජීවිතං උදයාත්තං සූර්යෝ විය ධාවති ජීවිතය ඇසිල්ලකුදු නොවන්නේය නිරන්තරයෙන් මරණය කරා උදා වූ සූර්යා අස්තංගත වන්නාක් මෙන් ගමන් කරන්නේය විජ්ජු බුබ්බුල උස්සාව ජලරාජි පරික්ඛයන් ඝාතකෝ රිපූතස්ස සබ්බත්තාය අවාරියෝ විදුලියක් මෙන් දිය බුබුලක් මෙන් තන අග පිනිබිදක් මෙන් දියෙහි ඇඳි ඉරක් මෙන් ජීවිතය මරණය කරා යන්නේය හතුරෙකු මෙන් මරණයෙන් සියලු තැන්හීම වැළැක්විය නොහැක්කේය සුය සත්තාම පුඤ්ඤිද්ධි බුද්ධි බුද්ධි ජිනද්වයං ඝාතේසි මරණං කිප්පං කාතුමාදිසකේ කතා මහත් මහත් යසසින් ශක්තියෙන් පුණ්‍ය 이르දියෙන් ඥානයෙන් වැඩ සිටි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පවා මරණේ නැමැති ඒ සතුරා විසින් ඝාතනය කරන ලදී මා වැන්නේ ගැන කවර කතාද පච්චයානංච වේකල්යා බාහිරජ්‍යත්තුපද්දවා මරා මෝරන් නිමේසාපි මරමානෝ අනුක්ඛනಂತಿ ෂණික මරණයෙන් මිය යමින් සිටින මම හැම මොහොතේම ෂණයක් පාසා මිය යමින් සිටින මම ආහාරපත්තේ වෙනස් වීමෙන්ද බාහිර ආධ්‍යාත්මික උපද්‍රවයන්ගෙන්ද ඇසිපිය හෙළන මොහොතක් පාසා මිය යන්නෙමි මේ ආකාරයෙන් මරණය ගැන සත්‍යවාදී විදිහට ඔබ හිතුවොත් මරණය ගැන ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට අවබෝධයෙන් ඔබ හිතුවොත් දිනපතා කුසල් සම්පත් වඩන ඊතා වටිනා ශ්‍රාවකත්වයක් හිමි කරගන්න ඔබට පුළුවන් වෙනවා. දිනපතා භාගිතුන් වහන්සේගේ ශ්‍රාවකත්වයට අනුගත කෙනෙක් බවට ඔබපත් වෙනවා. ඒ නිසා මරණය ගැන සිතලා සිතින් කයින් වචනයෙන් බහුල වශයෙන් බහුල වශයෙන් කුසල් වැඩිවීමට ඔබ දක්ෂ විය යුතුයි. ඒ ජීවිතය සෑම කටයුත්තකම කොච්චර වැඩ වැඩි වුණත් කොච්චර ව්‍යාකූල වුණත් සෑම කටයුත්තකම සංසිඳීමෙන් ගත කරන ජීවිතයක් වෙනවා. නීවරණ අඩුව ගත කරන ජීවිතයක් වෙනවා. සමාධි සිතින් බොහෝම බලවත් කුසල් ඇසුරු කරමින් මේ ජීවිතයේ සත්‍ය අවබෝධයේ දකින ජීවිතයක් වෙනවා. ඒ නිසා ජීවිතයට ලොකු දුකක් ආවහම මේ බාහිර දේවල් නිසා හටගත්ත දුකක් මිසක් කෙලෙසයක් මිසක් වෙන එකක් නෙවෙයි කියලා හිතන්නේ. සමහරුන්ට බලෙන් මරණය උදා කරගන්න හිතෙනවා. සමහරුන්ට ජීවිතේ විනාශ කරගන්න හිතෙනවා. නමුත් ඒක බාහිරින් ආපු අකුසලයකින් නිර්මාණය කරපු දෙයක් මිසක් වෙන දෙයක් නැහැ කියලා හිතන්න. ඒකාන්තයෙන් මරණේ කරා යන මම. ඇයි මේ බාහිර ලෝකයෙන් ඇති කරපු අකුසලයක් නිසා මරණයටපත් වෙන්නේ? හිතන්න. කොහොමත් මරණයටපත් වෙන මම මගේ සංස්කාර වලට ඉඩ දීලා ගෙවෙන පමණක් අවශ්‍ය ගෙවලා ඒ මරණය උදා වෙනකන් තමාටත් මේ ලෝකයටත් කුසල සම්පත් උපදවනවා කියලා අදිෂ්ඨාන කරගන්න. භාග්‍යතුන් වහන්සේ උදෙසාම ජීවත් වෙන්න. ධර්මයේ උදෙසාම ජීවත් වෙන්න. සංඝරත්නයේ උදෙසාම ජීවත් වෙන්න. තිසරණයේ උදෙසා ජීවත් වෙන කෙනාට ඒ මරණය ගැන සිතද්දී ප්‍රනීත සිතක් උපදිනවා. නීවරණ අඩු සිතක් උපදිනවා. ආන්නේ තත්වයට පැමිණීමට අර අපි මුලින් කිව්ව ප්‍රතිපදාවක් සකසා ගැනීමට ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාදය කියන්නේ අතිශය භයානක දෙයක්. දිනපතා චර්යාවෙහි ප්‍රතිපදාවක් සකසාගෙන වාසය කිරීමට මේ කරුණ හේතුපනිශ්‍රය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි